අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද තුන්වෙනි දවසටත් අපේ ප්‍රශ්න විචාරාත්මක නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමේ වැඩ පිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරමු අපි ගජවිරුපාතකම්මගෙන් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರය ආරම්භ කළ දෙන විදිය සායනා අද ප්‍රශ්න 12ක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඇයින දිනුවක් තියෙනවානේ. එයින් එකක් මේ භාවනා කමඨානට අදාළ නොවන ප්‍රශ්නිකුත් තියෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මනේදී සක්මන තුල සිටගෙන හොඳින් පාද කෙරෙහි සිත පිහිටුවීමි. ඇවිදින විටද පාදවල චලනය වම් පාදයේ එසවීම ගෙන යාම තැබීමද දකුණු පාදයේ එසවීම ගෙන යාම තැබීම ලෙස මෙනෙහි කළෙමි. එය තුල සිත මනාව පිහිටා ඇති බව නිරීක්ෂණය විය. ඉන්පසු පාදයේ ඇතිවන වේදනාව වරහන් ඇතුලේ පොළවේ ස්පර්ශ වන විට දැනෙන විඳීම පිළිබඳ සිත පිහිටුවීමි. එම එය වම් පාදයේ ඔසවන විට දකුණු පාදයේ මත වැඩි තෙරපුමක්ද එය විලුඹේ සිට ඇඟිලි දෙසටද විය. දකුණු පාදයේ එසවීමේද වම් පාදයේ මත එසේ සිදුවිය. මේ අතර වම් පාදයේ ඉදිරියට ගෙන යන විට මුළු ශරීරයම දකුණු පාදයේ මත පිහිටන තෙරපුම සමග ඉදිරියට යොමු වන බව නිරීක්ෂණය විය. මෙය පියවර කීපයක් නිරීක්ෂණය කළෙමි. නමුත් ටික වේලාවකින් සිත තුල එම මෙනෙහි කිරීම වෙන් වෙන් වශයෙන් නිරීක්ෂණය නොවිය. සියල්ලම එකම ගොඩක් ලෙස පැතිරී ඇති බවද දැනුනි. මේ සමග සිත අතීත සිතවිලි ඔස්සේ විසිර ගිය බවද එය දැන නැවතත් සිත පාදවල සක්මනට යොමු කර ගතිමි. එය පාද දෙකේ චලනයේ අවස්ථාවෙන් මින් වශයෙන් නිරීක්ෂණය කිරීමෙන් දැනගතිමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන තුල එකම ගොඩක් ලෙස පැතිරී තිබුණු අවස්ථාවේ සිත ඒ තුල නියමාකාර ලෙස වෙන්වෙන් වශයෙන් මෙනෙහි නොවේ. ඒ තුල සිත විසිරී යන බවක්ද දැනිනි. මෙම අවස්ථාවේදී කෙසේ පිළිපැදිය යුතුද යන්න කරුණාවෙන් පහදා දෙනසේක්වා ඔබ වහන්සේට තෙරුවන් සරණයි. අද ගොඩක් වෙලානේ අපිට එක එක නගෙනලා සාකච්ඡා කරන නමුත් මේ කෙනාගේ මම අහන්න කැමතියි අර එක එකක් වශයෙන් මම වශයෙන් දකුණු වශයෙන් මෙනෙහි කර කර ඉන්න අවස්ථාව සහ මුළු එකම සමස්තය වශයෙන් ඇවිදිනා වගේ පේන අවස්ථා දෙකෙන් කොයි එක වඩා හොඳද කියලා මේ භාවනා කරපෙන්න වචනකින් අපිට උත්තරයක් දෙනවා මේක ලොකු උදව්වක් වෙනවා කාටත්. කොයි අවස්ථාවද වඩා හොඳයි කියලා හිතෙන එක එකක් වම දකුණු වශයෙන් පේන වෙලාවද නැත්නම් සමස්තයක් වශයෙන් පේන වෙලාවද කැමැතිද අත උසන් කොයි එකද හොඳයි කියලා හිතෙන්නේ සමස්තයක් වශයෙන් පේන එක. ඔව් ඒක ඒක වෙනවනම් සමස්තයක් වශයෙන් වෙනකොට මොකද්ද කරන්න කියලා ප්‍රශ්න නගන්න එපා. පුළුවන් තරම් බලන්න මෙනෙහි කරමින් කරමින් ගිහිල්ලා මුළු එකම පේන්න ආරින්න. පේන්න ඇරියට පස්සේ අපි ඒකට කියන්නේ gediya pitin ඇවිදිනවා කියලා වචනයක් අපි හදලා තියෙනවා. ඇවිදිනවා gediya pitin ඇවිදින එච්චරයි. ඒක ආවට පස්සේ කොච්චරලා ඉන්න පුළුවන්ද? එතකොට හිත කොච්චර ප්‍රශ්න නගනවද කියලා. හිත හරියට කරන මේක කරනද අර කරනද මොකද කරන්නේ කියලා මොකද හිතට නිකන් ඉන්න දන්නේ නැහැ. කෙලෙස් නැත්තනකට දාපන්ට පස්සේ ආ පුදුම ප්‍රශ්න තෝගයක් අහනවා. එයා පුදුම ගොඩ බෙරක දොරු කන්දන කරපැනින්ට කියන තියෙන්නේ. දැන් මේක වඩා හොඳයි. gediya පිටින් ඇවිදිනවා. මුිට බහිටමන් කරවන්න. ඉන්න බෑ. දෙක මුලින් සඳහන් කරලා තියෙනවා වේදනාව කියලා මෙතන සඳහන් කරන්නේ පය බිම තැමි වේදන්නේ විදීම් කියලා. කවදා හරි සැප දුක් දෙක වේදන අතහැරලා ඔය පය තියෙන උර තියෙන විඳීමේ හිත නතර වුණා නම් ඒක තමයි නිවන කියන්නේ. ඒක විඳීමක් වුණාට ඒකේ සැපත් දුකක් නැහැ. ඉතින් ධම්මදින තෙරින්නාංශේ කියනවා සැප දුක නැති විඳීම දන්න එක සැපක් නොදන්න එක දුකක්. මොකද අපි දන්නේ සැප දුක් දෙකනේ. අර මැද තියෙන විඳීම් ටික අපි අතහැරලානේ ජීවිතය ගත කරන්නේ අපි කක්කමයි අතගාන්නේ. කොයි වෙලාවක හෝ සැප වේදනා දුක් වේදනා මැද තියෙන මේ විඳීම් සැපකුත් නැති දුකකුත් නැති එච්චරයි කුසල් අකුසල් නැති තැන. ඒක නිවන නෙවෙයි. මේකේ වැඩි වේලාවක් ඉන්න පුළුවන් නම් ගමනක් යනකොට වැඩි වේලාවක් පය පොළවේ තිනොට තියෙන විඳීම් ටිකත් එක්ක යන්න පුළුවන් නම් ගමනේ කිසිම වෙහෙසක් එන්නේ නැහැ. කදාකත් වෙහෙසක් එන්නේ නැහැ. වෙහෙස එන්නේ සැප දුක් වේදනා එක නටන්න ගියොත්. ඒ නිසා බුදුසසුන කියනවා අන්ත දෙක අතහරින්න සැප දුක් දෙක අතහැරලා මැද තියෙන හුස්ම ගන්නකොට දැනෙන දේ. පය තිනකොට දැනෙන දේ. වතුට්ටිය බොනකොට දැනෙන දේ. බට්ටිය කනකොට දැනෙන දේ විඳීම් තමයි නමුත් සැප දුකට වැටෙන්නේ නැහැ. ඒක දන්නවනම් සැපක් නැත්තම් දුකක්. ඒ නිසා අපි ජීවිතේ ගත කරලම තියෙන්නේ අර සැප දෙන තැන අතහැරලා අන්ත දෙකත් එක්ක ගත කරලා ඊටිපන්දම දෙපැත්තෙන් පත්තු කරා වගේ. හොඳයි අපි යනවා ඊගා ප්‍රශ්නේ. දෙවන කමඨහන් වார்த்தාව. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරියංක භාවනාව. මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලීමයි. ඉඳගෙන ඉරියව්ව දෙස බලා සිටින විට ඇතුළත හිස් බව උදරයේ තද ස්වභාවය වැටහි. මෙසේ බලා සිටිනා විට සිතුවිලි විතර්ක සිතට ගලා එන බව වැටහුණි. මෙම සිතුවිලි වලට ගලා යන්නට ඉඩහැර බලා සිටින විට එම සිතුවිලි නොමැතිව ගොස් තිරේ නලියන ස්වභාවයක් පෙනේ. මෙසේ වරින් වර සිතුවිලි ගලා යනවා. නැවත නලියන ස්වභාවයක් පේනවා. වශයෙන් මාරු වෙන බව පෙනුනි. කයේ ඇතුළත සැහැල්ලුව පමණි. සැහැල්ලුව පවතී. පසුව ටික ටික මෙම නලියන ස්වභාවය අඩු වී ගොස් ඇතුළත මීතුම පිරුණු වැනි ස්වභාවයක් පෙනේ. එවිට සිතුවිලි කිසිවක් නොමැති බව වැටහි. මෙසේ වාර කීපයක් සිදුුනි. මුළු එක ලෙසට බලා සිටිනා විට කයේ පිටතත් ඇතුළත් කුහරයක් ලෙස දැනේ. වරින් වර නලියන අවස්ථාව හා සිතුවිලි වරහන් ඇතුලේ ගොරෝසු නොවන වලට මාරු වෙන අවස්ථාවේදී එම සීමාව වරහන් ඇතුලේ මාරු වීම සියුම් වී ඇති බවත් එනිසා වැඩි වේලාවක් සිහිය පැවැත්වීමට හැකියාව ඇති බව වැටහි. සක්මන් භාවනාවේදීද වැඩි වේලාවක් සතිය පවත්වාගෙන යා හැකි බවත් එනම් පයේ දැනීමට සිටගෙන සක්මන් කරන විට විවිධ අරමුණු වලට සිත යන බවත් වරහන් ඇතුලේ රූප, ශබ්ද නැවත ඇවිත් අරමුණට යන්නට පෙරදීමෙන් පයේ දැනීමට සිත එන බවත් නිරීක්ෂණය කෙලෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි. මේක අර මුල් කොටසේ දීලා තියෙන විදිහට යම් වෙලාවක හිත ඇතුලට ආවට පස්සේ කය ඇතුලට ආව හිත ආවට පස්සේ ඔන්න හිතවිලි එන්න පටන් ගන්නවා. ඕටත් ඒක රණ්ඩු කරන්තු කරව බලනකොට නලියන ස්වරූපයට අඩු වෙනවා. දැන් නලියන ස්වරූපෙත් එන්න ගියා ඒකත් නැති වෙලා විඳුමක් බාටපත් වෙනවා. එසේක් මොකක්වත් කරන්නේ તો ආයෙ නලියන ස්වරූපෙන්. ආයෙ හිතවිලි වෙනවා තුනම එකයි. මිදුම කිව්වත් නලියවුවත් හිතවිලිත් එකයි. ඔය එකක්වත් එකකින් එකට මාරු කරන කාරකයක් අවශ්‍ය නැහැ. මුද අපි හිතේ වලට කැමති නැහැ නලියනට කැමති හිත මේ මිදුම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා හිතන්නේ. මේ එකක්වත් අපිට ඕන විදිහට නෙවෙයි වෙන්නේ. ඔක දිහා බලාගෙන ඉන්න මේක එක්කනම මාරු වෙනවා. අපි මේ එකට ප්‍රිය වෙනවා එකට අප්‍රිය වෙනවා නිකම් පෙට්‍රල් පුච්චන. අපි ප්‍රිය වුණා අප්‍රිය වුණා කියලා වැඩක් නැහැ. ওই මීදුමම තමයි නලියන බව වෙන්නේ. නලියන බවම තමයි හිතවිලි වෙන්නේ. ඕකම තමයි රූප වෙන්නේ. ඕක තමයි ශබ්ද වෙන්නේ. එතකොට මේ යාට නටන්නලා කරබනින්නක බලන්න. ඒකත් එක්ක තීන්දුව කරන්නේ නැතුව විනිශ්චය කරන්නේ නැතුව හැප්පෙන්නේ නැතුව ඒක වෙන දෙයක් බවටපත් වෙනවා. ඒ නිසා අපිට මේ දේවල් නතර වෙන්නේ අපි වට හැප්පෙන්න කියන නිසා තමයි. අපි මොනවාක්වත් එක හැප්පෙන්නේ නැති විදිහට එකක් වෙන දෙයක් බාටපත් වෙනවා. තීන දේ වෙන දෙයක් බාටපත් වෙනවා. එතකොට ඒකත් එක්කත් හැප්පෙන්න එපා. වෙනත් දෙන්න ගියාට පස්සේ වෙන මම නැතුවට ඕක වෙනවා. ඔය එකට විතරයි මොකද චෝදනා කරන්නේ? ඊගා වෙනකන් ඉන්නකෝ. ඊගාට ඊගා වෙනකන් ඉන්නකෝ. මොකක්වත් නැහැ. ওই චිත්‍රපටියක් බලනකොට ද කොල්ලට අවිලා දුෂ්ටයා ගහනට අපි අඬලා ඇති වැඩක් තියෙනවනේ. එද දුස්තයාට කොල්ල ගහනකොට hina වෙලා විසිල් ගහලා වැඩක් තියෙන එක හදපු චිත්‍රපටියක් මේ. අපි විසිල් ගහලා මොකක්ද ඇති වෙන්නේ? අපි ජීවිතය කියන්නේ විසිල් ගහන එක තමයි. කවුද චිත්‍රපටියක් නන්නෝ අපි විසිල් ගහන. මචන් බ්‍රම් කියනවා ආජෙන්ටිනාවේද මේ ආජෙන්ටිනාව නෙවෙයි මෙක්සිකෝ චිත්‍රපට ශාලාවේ චිත්‍රපට තිරය කොන්ක්‍රීට්ලු. සාමාන්‍ය චිත්‍රපට තිරය හදන්නේ රෙද්දකින්. මොකද රත් වෙනව හරියට කොන්ක්‍රීට් දාම පුපුරනවා. ඇයි කියලා ආපුවාම ඒකේ චිත්‍රපටි බලන්න ඉන්නේ කව්බොයිස්ලා කියන්නේ ගොපල්ලු. ඉතින් කොල්ලට දුෂ්ටයා ගහනට පිස්තෝලයට වෙඩි තියනවා. ඌට මතක නැහැ මේ චිත්‍රපටය කියන එක ඉතින් අර රෙද්දක් එහෙම තිබු තිල් වෙන හින්දා කොන්ක්‍රීට් වලින් හදලා තියෙන්නේ. අපිට ඊට වැඩි පිස්සුනේ අපිට තියෙන්නේ මේ ප්‍රභාකරන් කියනකොට මේන් වලිගේ උඩ තියන්නට නෝ. UNP කාටද ශ්‍රී ලංකා කියනකොට තද වෙනවා. ශ්‍රී ලංකා කාරට UNP කියනකොට තද වෙනවා. අමු කැවිලා වගේ. මුරුක සම්වැසර තෙමිලා වගේ. ඒ ජවනිකා යොරණකම් කර්මණ හිටපන්කෝ. එතකොට වෙන්නේ එකක්. ඒක තේරුම් ගත්තට පස්සේ වෙනවා මේ කවුදෝ නලවන කවුදෝ නටවන රිමෝට් කන්ට්‍රෝල් එකකින් නටවන නැටවිල්ලක් තියෙන්නේ. නිකමට හිතන්න රිමෝට් කන්ට්‍රෝල් එකේ බැටරි බහපු දවසම මොකද වෙන්නේ කියලා. කවුරුත් ඇල පොත්තන් තද කරාට සිග්නල් යන්නේ නැහැ. රහතන් ආංශය කියන්නේ රිමෝට් කන්ට්‍රෝල් එකේ බැටරි බහලා. එක එක නැහැලා අර පොත්ත මේ පොත්ත මේක වදින්නේ නැහැ. බුදුරජාණන්සේ කියනවා අකුප්පාමේ චේතෝ විමුතිය කාටවත් බෑ මාව කුප්පන්න. උඹලේ මොන පොත්ත මිරිකුවත් මට මට ගානක් නැහැ. මෙසා මේ දේවල් වලට යnderලා බලානින්න පුරුදු වෙන්න. ඒක මම අමර බැල්මක්. අපිට ඒක බැරි නිසා තමයි අපි වලිගේ උඩ තියාන තෝතෝ වරපල කියන පොළු අරගෙන ගහ බැනගෙන රණ්ඩු කරන්නේ. මේ වෙන දේ දිහා බලන්න බැන්නේ. නිසා තවදුරටත් මේක මේ දවස් 10 ඇතුළත වෙන්න අරින්න බලා සිටීම පුරුදු වෙන්න අන්දෙක් බලා සිටීම පුරුදු වෙන්න අන්දෙක් හොඳට දේවල් වලට අහුම්කම් දෙන්න බීරෙක් වාගේ. ගොළුෙක් වාගේ. බම්මණෙක් වාගේ. මලමිණියක් වාගේ. අපි මේ අයියා වෙන්න ගිහිල්ලා නේ ප්‍රශ්නේ තියෙන්නේ අක්කා වෙන්න හදනවා මුදුන වෙන්න හදනවා ගරු වෙන්න හදනවා ඒගොල්ලෝ කක්ක ගා ගන්නවා ගාගෙන ඉවරලා කෑ ගහනවා අසවලා කක්ක කරා මං ගාගත්තා සෝරි සෝරි එනිසා මේ වාර්තා බොහොම හොඳයි මේක නට මං කියන්නේ ওই විදිහට ওই දේවල් මාරු වෙන්න අරින්න එකකටවත් අයිතිවාසිකම් කියන්නත් එපා හදන්න යන්නත් එපා මොකද හදන්න නතරටත් ඉස්සෙල්ලා අනිත් එක එනවා අන්න එකට ලෑස්තිලා ඉන්න අවදියෙන් ඉන්න එච්චරයි කියන්නේ අතිපූජනීය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි පරයන්ක භාවනාව මූලික කර්මස්ථානයේ ආනාපාන සතියයි. පරියංකයේ නිවැරදිව වාඩි වී කය දෙසට සිත යොමු කෙලිමි. දැන් මම මෙතනයි මෙනෙහි කළෙමි. ගැඹුරු හුස්ම කීපයක් වැටිනි. හුස්ම නොදෙනී ගියේය. දන්නවායයි මෙනෙහි කළෙමි. කය අඳුරු ස්වභාවයකටපත් විය. කයෙහි දැනෙන ස්ථාන දෙසට සතිය යොමු කළ විට ඒ තැන් නොදෙනී ගොස් අඳුරටපත් විය. දැන් මුළු කයම දැඩි අන්ධකාරයකි. දැනෙන තැන් කිසිවක් නැත. මම හෝ බාහිර පරිසරය කියා වෙන් කළ නොහැකිය. සියල්ලම සමස්තයකි. ටික වේලාවකදී අන්ධකාරය තුලම පාදයක් තද වෙනවා ඇතිවිය. ටික වේලාවක් එහි සිහිය පවත්වා වේදනාව දැඩි බැවින් ඉරියව්ව වෙනස් කෙලෙමි. අන්ධකාර ස්වභාවයේ වෙනසක් නොවිය. වේදනාවද නැතිවිය. ඉන්පසු සාන්ත සුවදායක තත්ත්වයක් දැනුණද සිදු දෙය විස්තර කළ නොහැකිය. කාලයේද නොදැනින භාවනාව අවසන් කිරීමට සිතන විට ආලෝකමත් ස්වභාවයක් පැවති බවත් සිත හිස්ව පැවති බවත් වැටහින සක්මන් භාවනාව ලනුපැදුර මත සක්මන් කිරීම ආරම්භීමි ලනුපැදුරේ රළු බව මත සිලුකු බව පළමුව විලුඹෙන් පටන්ගෙන ඇඟිලි තුඩු දක්වා පතුල වදින ආකාරය දැනිනි වම් පාදයේ ඉදිරියට යවන විට දකුණු පාදයේ පසුපසට වී අඳුරු ස්වභාවයකට පත්වන ආකාරයත් වම් පාදයේද එම තත්වයට පත්වන අයුරුත් වැටහින්. පාද දෙක එකිනෙක මාරු වන අවස්ථාවේදී සිතට අසුනවන අඳුරු බවක් පසු කරන බවක් දැනිනි. සිත සිතුවිලි ආදීන් නිදහසේ අවධානයේ පාදවලට පමනි. සක්මන කෙලවර නතර වීමි. දෙනෙත් පියාගෙන කයට සිත යොමු කෙලිමි. දෑත දිගේ නලියනවා දැනිනි. හිසේ සිට පතුල් දක්වා ඝන අඳුරක් පැතිරිනි. මා සහ බාහිරය වෙන් කළ නොහැකි විය එකම අඳුරකි. හිස් බවකි. සියල්ලම ඒකිය වී ඇත. පරිසරයේ පැවති අන්ධකාරය කයද විනිවිද ගියේය. කය කියා වෙන් කළ හැකි යමක් නොවිය. නමුත් කය පැවති සීමාව පුපුරා ගොස් ඇත. එහි පිපිරී ඇති තැන්වල සුදු ආලෝකයක් තිබිනි. සමස්තය අන්ධකාරයේකි. පරිසරයේ ශබ්ද රිද්මයකට පැවතිනි. එහි සිත නොඇලුණු සිතවිලිදි නොවිය. සතිමත් බව සමාධිය සහ ප්‍රේමණීය ස්වභාවයක් පැවතිනි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. මොකද එතන ගියාට පස්සේ ආලෝක වුණත් අඳුරුණත් එකයි, ඇතුළු වුණත් පිට වුණත් එකයි. කාලයේ කිසි සීමාවක් නැහැ. ওই චිත්තක්ෂණේ විතරයි පෞසිත වෙන්නේ නැති වෙලාව. චිත්ත වීදියේ අකුසල් නැහැ. අනික හැම වෙලාවෙම කක්කා. කක්කා. කතා කරන්න හිතන්න කියන්න පුළුවන් හැම වෙලාවෙම කක්කා ගෑවිලා තියෙනවා. නිසා කතා කරන්නෙත් නැහැ කරන්නෙත් නැහැ. ඔය නිකන් ඉන්නකොට වෙන ඔය ඒක ඇදිලා යනවා. හරියට ලිව්වට මොකද පෑනේ තින්ත ඉවර වෙලා වගේ. ඒ වෙලාවේ හොද්දටම විශ්වාසයි අකුසල් නැහැ. මේ ජීවිතේ අකුසල් නැතුව ඉන්න පුළුවන්. මේ සාගරයේ මැද දිවයිනක් හදා ගන්න පුළුවන්. වතුර ගහන්න නැති, රැලි ගහන්න නැති දීවරක් හදාන්න. ඒකට ප්‍රිය කරනවද නැද්ද කියන එක වෙනම කතාවක්. ඒකට ප්‍රිය කරනවද නැද්ද කියන එක වෙනම කතාවක්. ඒක අපිට උගන්වන්න බෑ. අපිට මේ දිවින හදා ගන්න හැටි කියලා දෙන්න පුළුවන්. ඒ සමහරු මේකට බුදුම බයයි. මේකට අපනෝල් දානවා. දෙයියෝ ළඟට ගිහිල්ලා කියනවා අනේ වන සිව්පාකටවත් මෙහෙම කරදරයක් නම් වෙන්න බෑ කොහේ හිටියත් දන්නේ කයත් නැහැ අඳුරත් එකයි ආලෝකයත් එකයි කවදාකවත් ඒකක් නම් වෙන්න එපා කියලා පතර. එනිසා අපි විනිශ්චය අතර ඒකනට දීලා අපි කියනවා පුළුවන් මේ ජීවිතේ මේ සංසාරේ මේ කක්ක ගොඩේ මේ අසුචියේ පිරිසිදු වෙන්න පුළුවන්. චිත්ත වීදි පවත් ගන්න පුළුවන් කෙලෙස් නැතුව. එතකොට ওই ටික තමයි තේරෙන්නේ. අපි යන් ඊගා ප්‍රශ්න. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරයන්ක භාවනාව. අද දින පරයන්ක භාවනාව සිදු කරන විටදී පෙර ලෙසට කය දෙස බලා සිටීමි. එවිට විවිධ වේදනාවන්ද අවට ශබ්දද ඇසි. ටික වේලාවක් එසේ බලා සිටිනා විට පෙර දිනේ සිදු වූ ලෙස ශරීරයේ මස් සෙලවෙන ආකාරයේද තරංගමින් ගමන් කරන ආකාරයේද හොඳින් දැනුනි. කය දේශ හොඳින් බලා සිටින විට දකුණු අතෙහි ඇඟිලිවල සිට උරහිස දක්වා නහර දිගේ ලේ ගමන් කරනා මෙන් හොඳින් දැනිනි. තවද දකුණු අතේ ඇඟිලිවලද තවත් ස්ථානවලද මස් ඊතා සියුම් ලෙස සෙලවෙන බවත් යම් අවස්ථාවල ඒවා ගමන් කරන බවක් දැනේ. මුහුණේ කම්බුල හා තොල් ආශ්‍රිතවද මේ ආකාරයට ඇතුළතින් මස් පෙළ වෙන ආකාරය දැනුනි. මෙසේ පරියංකේ සිටින විට මුළු ශරීරයේම ඊතා සියුම් ලෙස ඉදිරියට හා පිටුපසට වැනෙන ආකාරයේද යම් අවස්ථාවල දැනුනි. කයි එසේ සිටින විට පරිසරයේ ශබ්දද ඇසේ ශරීරයේ වේදනාද දැනේ පරයන්කේ සිටින විට ඉදිරියට නැවී බෙල්ලද නැවී ඇති බව දැනී යම් අවස්ථාවල හුස්ම ඉහළ ගන්නා විට නාසයේ අග සිසිලක්ද දැනී මේ සියල්ලම සිදුවේ ඊතා කෙටි කාලයක් තුලදී සබ්ද ඇහුණද ඒවා විවිධ සබ්ද නිසි ඒවා හැමතැනටම ඊතා වේගයෙන් යන සැටි බලා සිටින් ස්වාමින් වහන්සේ පෙර දේශනා කළ ලෙස ඒ මහා යුද්ධයක් ලෙස දැනුනි. ශබ්දවලටත් කයටත් ගමන් කරද ඒවා තව තවත් කොටස් වලට බෙදී ඒවාට සිත ඊතා වේගෙන් ගමන් කරන බව බලා සිටීමි. එය දැන් හරියට මෙතනයි කියා නොවැටුණද ඉන්පසු හෝ මේ මේ තැන් වලට ගමන් කළ බව දැනි. දැනින සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී පාද පොළව සමග ස්පර්ශ වන ආකාරය හොඳින් බලා සිටීමි. එසේ සිටින විට යම් අවස්ථාවල පාද තබන අවස්ථාවන්ට අනුරූපව හිස ප්‍රදේශය මුහුණේ කම්බුල් දත් හණු ආදිය සෙලවෙන ආකාරයේ හොඳින් දැනුනි. මෙසේ සිටින විට පෙරසෙසට කම්මැලි බව හා නිදිමත බව දැනෙන්නට විය. මෙය වෙන බව පෙර දැන සිටි නිසාත් එවිට රාග සිතුවිලි හෝ දේශ සිතුවිලි හෝ මෝහ සිතුවිලි නැති බව දන්නා නිසාත් මමම සිත රාගසිතවිල්ලක් දැමූ විට විදුලිය වැදුනා මෙන් වළහන් ඇතුලේ නිින්දෙන් නැහැරුණා මෙන් දැනුනි. නමුත් එයද හොඳින් බලා සිටීමි. යම් අවස්ථාවල එසේ කළ විට ටික වේලාවක් ගොස් නැවත සක්මනට යයි. ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා. ඉතින් මේ භාවනා කරනකොට රාගසිතවිල්ලක් ගන්න කොහෙන්ද කියලා ප්‍රශ්න එනවා. සුපර් මාකට් එකෙන් ගන්න ඕන. මොනවාක්වත් නෙදියාගෙන ඉන්නකොට ඕක පොඩ්ඩක් රාග හිතවිල්ලක් දාලා බලන්න. ඔය වයසක කට්ටියට ඕක නැතුව ගිහලා තියෙන දැන්. ඔය කෙල්ලන්න කොල්ලන්න පට ගන්නකොට රාග එනවා. රාගෙ පොඩ්ඩක් දාපු ගමන් ඔන්න භාවනාව නැගිටලා එනවා. ඉතින් කවුරක්වත් මේක කවදාකවත් පොතකවත් දැකලා තියෙනවද? මේ රාගෙ හිතවිල්ලක් දාපන් කියලා කර්මස්ථානචාරිවරයෙක් කියලා තියෙනවා. එල්ල බැලුවොත් පේනවා කරන්ට් එක වැදුනා වගේ නැගිටලා එනවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ ඒ සටනේ උපක්‍රමයේ හැටියට සටන් කරගෙන යනකොට කොයි එක ආවත් අපි බය වෙන්න ඕනේ නැහැ. ඒකට අනිත් පැත්ත දාලා බැලුවාම නැගිටවල සම්මර කරන්න පුළුවන්. මුළු රචනෙම ගොඩාක් තියෙන්නේ මේ භාවනා කරනකොට අපි මුළු ඇඟේම සම්බාහනයක් සිද්ධ වෙනවා. මුළු ඇඟේම අභ්‍යංගනයක් සිද්ධ වෙනවා. සවුනා බාත් එකට යනවා අපි. ඉතින් ඒකට වෙන්න අරින්න නැගිටට පස්සේ මසාජ් එකක් දුන්නා වගේ ඇඟ සනීප වෙනවා. කිසිම ක්‍රියාවක් කරනකොට ඕක වෙන්නේ නැහැ. අපි ලෝකේ කරන හැම ක්‍රියාවක්ම අසමබරයි. කිසිම රස්සාවක් කිසිම ඉරියව්වක් සමබර නැහැ. භාවනා හොඳට තැම්පත් වෙලා යනකොට මුළු ඇඟම සමබරයි. මේක මුළු එකම අභ්‍යංගනයක තෙල් ගාලා මසාජ් කරනවා. ඉතින් මසාජ් කරලා නැගිටට පස්සේ පේනවා පෑය දෙකක් බුදියන්ලා නැගිට්ටා වගේ පුදුමාකාර විවේකයක්. ඒකට ලොකු සංසය දැම්ම වචනේ විස්රාමයේ කියලා. එතන හුදේකලාව කියලා. ඉතින් ඒකට ඕම සම්භාහණය වෙනකොට පායසට යන්නේ නැහැ. බොරු. ඒ නැති කට්ටියට තමයි ඔය ප්‍රශ්න කියවන එක නමගේ වාසයට යන්නේ. නැත්තම් වාසයට යන්නේ නැහැ. ඉතින් අපි මේකට කරන්න දෙන්නේ නැහනේ. කිසිම වෙලාවක ඇඟට ඕන දේ කරගන්න දෙන්නේ නැහැ. ඒ වෙනකොට කහනවා, තෙල් ගානවා, ඔය සබ්භ්‍යංගණයට යන්න අරින්න. සක්මණේදිත් වෙනවා තමයිලා. පටියංකේදිත් වෙනවා. නිදානේ නීතිය වුත් වෙනවා. මුළු ඇඟම මසාජ් කරලා තියලා යනවා. ඒකට මොනවත් නොකර වෙන දෙයට ඉඩ අරින එකයි කරන්න තියෙන්නේ. එතකොට මේක කියන්නේ නිෂ්කාශනය කියලා කියන්නේ. නිෂ්කාශනය කියලා කියන්නේ අමාර්ථයන් වලින් අඩු තැන්ට ගෙනත් දාලා ස්නායු සමබර වීමක් වෙනවා. අන්න ඒක වෙන්න මේ ඇඟට වෙන දෙයකට වෙන්න දීලා ඉඩ අරලා බලාගෙන ඉන්න බලාගෙන ඉඳලා බෑ මේක ලියන්නම ඕනේ. දීපු දවසක් තමයි ආනිසංස ලැබෙන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නේ. තෙරුවන් සරණයි. අතිපූජනීය සාමින් වහන්සේ. පරියංක භාවනාවේදී පිම්බීම හැකිලිම නිරීක්ෂණය කරමි. ඊයේ උදේ පරියංක භාවනාවට වාඩි වුවත් අසාමාන්‍ය තද නිදිමතක් දැනුනි. වෙනදාට එවන් අවස්ථාවල දැස සම්පූර්ණයෙන් පියාගෙන අඩවන් කරගෙන සිටීම ප්‍රයෝජනවත් වූවත් ඊයේ එයද සාර්ථක නොවුයෙන් සක්මන් භාවනාවට මාරු වුනිමි. වේගෙන් සක්මන් කළත් සක්මන මැදදීම නිදිබර නිදිබර ගතිය දැනුනි. අවසානයේ එයද නවතා ඊට උණුසුම් පානයක් ගැනීමට සිදුවිය. නැවත පරයන්කේදී උදරයේ පිම්බීම හැකිලිම නිරීක්ෂණය කරන අතරතුර අත්තහා පා ගැන දැනීම නැතිවිය. ඔළුව දැනුනේ ගල් තොප්පියක් දැමූ ලෙස ඊතා බරටය. අත් දෙක පරඬලාමින් ඊතා ලිහිල්ල උකුල මත තිබූ අතර ඇඟිලිවලත් අත්ලේත් නාඩි වැටීම් වරින් වර දැනුනි. අද දිනේද පරයන්කේදී ස්වල්ප වේලාවකින් ඔළුව ඊතා බරට දැනේ. පරිසරයේ ශබ්ද සියල්ලම වෙනදාට වඩා හොඳින් ඇසේ. ඒ කරදරයක් ලෙස වැටහි. සක්මන් භාවනාවත් එදිනෙදා කටයුතු වලදී සිහිය පිටුවීමත් හොඳින් කරගෙන යමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. නිර්වාණ අවබෝධයම වේවා. ඔව් උඟ දිනෙක ඔය පිරිමි කට්ටිය සරබීම බොන්නේ ඔය වගේ ආපුවම තමයි. නිදිමතක් වෙනකොට පොඩ්ඩක් ඔබ ඩ්‍රෑම් එකක් විතර දාගත්තාම ඩ්‍රයිවිං කරන්න පුළුවන් ඕනේ වැඩක් කරන්න පුළුවන්. දැන් පිටරටවල නම් ගෑනු කට්ටියත් ඒක කරනවා. තාම ලංකාවේ ඒක තාම ටිකක් බමයි අපි. නොකරන කට්ටිය නැතුව නෙවෙයි. පොඩ්ඩක් කම්මැලි වෙනකොට මොනවාද සර බීමට අපි ඉපුවා? අර මේ Nissan වණෙන් ඉල්ලන්න එපා. අපි තාම දින්න පටන් ගත්තේ නැහැ. මේ දෙන්නේ නිකන් උණු වතුරයි, කෝපි, තේයි විතරයි. සර බීම දැත් තියෙන ඔය ටිකේ බොහොම වටින දේවල්. ඒව තමයි උඟ දෙනෙක් ඔය කුඩු ගහපු කට්ටිය තමයි උඟ දෙනෙක් පිටරටවල භාවනා කරන්නේ. ඒ අර ගත්ත සූස්තිය ගන්න එකම දේ භාවනාව තමයි. ට්‍රාන්සෙන්ඩන්ටල් මෙඩිටේෂන් කියන්නේ හිපියන්ඩ කුඩු ගහපු අයට දීපු භාවනාව. නිසා භාවනා කරනකොට නිකන් සැරවීම ගත්තා වගේ. නැත්තම් ගන්න හිතෙනවා. නමුත් ඔය නිකන් සාමාන්‍ය කෝපියකින් ෂේප් වෙලා යනවා මිසක බරපතල දේවල් අපෙන් ඉල්ලන්න එපා අපි ළඟ නැහැ. අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම නිස්සරණ වනයේ ආරණ්‍යයට ආදුනිකයෙක් මි පරයන්ක භාවනාව මා පසුගිය දින දෙකේදී ඔබ ඔබ වහන්සේගේ උපදේශ පරිදි පරයන්ක භාවනාවෙහි යෙදුණෙමි හුස්ම ගැනීම සහ පිට කිරීම පිළිබඳව නාසයෙන් පටන්ගෙන බඩ දක්වා ගමන් කරන ආකාරය අධ්‍යයනය කිරීමට සිත යෙදුවෙමි මුල් දවසේ සිතෙහි ඒකාග්‍රතාවයක් නොතිබුණි සෑම මොහොතකම වෙන වෙනත් සිතුවිලි ආවේය ඒ අතරම ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියටද අවධානය යොමු කෙලිමි. මෙසේ කිරීමේදී ටිකෙන් ටික සිත ආස්වාසය ප්‍රස්වාසය කෙරෙහි රැඳීම වැඩි විය. දෙවන දවසේද නොනවත්වා කෙලිමි. ටික ටික වැඩි වේලාවක් සිත ආස්වාස ප්‍රස්වාසයේ තුලම රඳවාගෙන සිටීමට හැකි විය. අද උදෑසනයේ විශේෂ සිද්ධියක් සිදු විය. භාවනාව ආරම්භ කොට ටික වේලාවක් ගතවන විට ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය නොදැනී ගොස් සිත පමණක් ඉතිරි විය. බාහිර දේවල් පිළිබඳව සිහිපත් වීම හෝ ශරීරයේ ක්‍රියාකාරීත්වය හෝ නොදැනුනි. ශාලාවේ විදුලි පංකාවේ ශබ්දය පමණක් ඇසෙන්නට විය. මේ ආකාරයෙන් විනාඩි 20ක් පමණ සිටීමට හැකි විය. කකුලේ වේදනාවක් හටගෙන සිත ඒ දෙසට යමු පසුව කලින් තිබූ නිශ්චලත්වය අත්හිතු හිතුවිනි. මෙම භාවනාව මීට වඩා දියුණු කිරීමට ගත යුතු ක්‍රියාමාර්ගය පහදා දෙනු මැනවි. සක්මන් භාවනාව. සක්මන් භාවනාවද ආරම්භයේදී සිත එක තැනක තිබුණේම නැත. අඩි දෙක තුනක්වත් සිත පාදවලට යොදාගෙන සිටීමට නොහැකි විය. විවිධ දේවල් සිහිපත් විය. පසුගිය දින දෙක තුල ඔබ වහන්සේගෙන් ලැබුණු උපදෙස් පරිදි සිත පාදවලට රඳවා ගැනීමට උත්සාහ කළෙමි. දකුණ වම ආදී වශයෙන් සිටුවත් ඒ ආකාරයට වෙනත් දේවල් සිහිපත් විය. ඒ අතරට වෙනත් දේවල් සිහිපත් විය. දෙවනි දවසේ සවස එක් උපායක් කළෙමි. ඒ යටිසිත පාදවලට යොමුකොට පාදවල ක්‍රියාකාරීත්වය යටිසිතෙන් දැකීමට උත්සාහ කිරීමයි. එය සාර්ථක විය. මුලදී පාද සහ පාදයක් වෙනත් සිතුවිලිත් නොයනසේ කළ හැකි විය. ක්‍රමයෙන් එම ක්‍රියාමාර්ගයම අනුගමනය කරන විට අද උදෑසන එක් ගමන් වාරයක් අවසන් වන තෙක්ම සිත පාදයන් සමග තබා ගැනීමට හැකි විය. මේ තව දුරටත් දියුණු කිරීමට ගතියුතු ක්‍රමවේදය කියා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේගේ සියලු අභිප්‍රායන් ඉටුවේයයි ප්‍රාර්ථනා කරමි. අප ධම්මගට යොමු කරන මේ සේවයේ ඊටමත් අගය කොට සලකමි ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සතිය පිහිටවන වෙලාවේදී අපි මොන මොන උපක්‍රම ආරාධ සතිය පිහිටවන්නේ? পায়ට හිත යොදන්නේ, මෙනෙහි කරනවා, හිත යොදනවා. එහෙම කරගෙන යනකොට ඉතින් ටිකක් හරියනවා. නමුත් Tamanට සතුටු ප්‍රමාණයට හරියන්නේ ඒක පුරුදු වුණාට පස්සේ දැම්මට සතිය තියෙන කියලා දැනගත්තා. <coughs> දැනගත්තට පස්සේ හිත ලැහත් වෙලා යන්න සතිය නැති වෙන හැටි බලන්න. එතකොට ඔය සක්මන් කරලා කරලා හිත කැඩෙන හැටි බලන්න හදනවා. හිත පිට යන හැටි බලන්න හදනවා. තරහ නැහැ. කේන්ති ගන්න නැහැ. අදාට සම්පූර්ණ අපේ මුලේම වැඩ කරන්න පටන් ගන්නවා. සතිය ඇතිකරන්න උත්සාහ කළා සතිය ඇති වුණාට පස්සේ සතිය කැඩෙන තැන හොඳට බලන්න. ඉතින් මේක ගෑනු පිරිමි වෙන තැන. පිරිමි ගෑනු වෙන තැන. අපේ තියෙන ඔක්කොම නැති බැරිකම් නැතුව සතිය ඇතිකරන්න නෙවෙයි සතිය නැති කිරීමේ කටයුත්තට සතිමත් වෙන්න පුළුවන් තැනකට එනවා. ඒ නිසා අන්තිමට එක පියවරක් දිගට යන්න පුළුවන් නම් දැන් ඉතින් එහාට පස්සේ සතිය කැඩීම ලෑස්තිලා යන්න. සතිය කැඩෙන හැටි බලන්න ලෑස්තිලා යන්න. සතිය කැඩෙන එක අපේක්ෂා කරගෙන යන්න. ඒක තමයි ඊගාපියෝ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී මට මුල් දිනවල එකපාරට ආස්වාස ප්‍රස්වාසයේ නොපෙනී නොඑක් පාට පාට වලාකුළු රූප ආදේශ ගොඩක්සේ පෙනුණා මා ඒවා ක්‍රමයෙන් ටික ටික මෙනෙහි කර අයින් කර ගතිමි ඊට පසු බොහොම වෙහෙසි නාසයේ දෙසටම කෙසේ හෝ සිත යොමා සුලං රැල්ල හසු කර ගතිමි මා වේගයෙන් ආස්වාස ප්‍රස්වාසය කළෙමි. පසුව මට නොදැනීම ටික ටික අඩු වී හිමින් හිමින් ඇතුල් වෙනවා පිට වෙනවා දෙස බලා සිටිමි. ක්‍රමක්‍රමයෙන් හුස්ම රැල්ල මට නොපෙනී නොදැනී ගියේ. එවිට මා තිග ඇස්සී නින්දෙන් අවදි වූවා මෙන් ඇස්සර බලා සැනසීමෙන් සිටියෙමි. මේ දෙවන දවසේ සිදු වූකි. එදිනම පිම්බෙනවා හැකිලෙනවා බලා සිටිමි. එයද ටිකෙන් ටික නොදැනී නොපෙනී ගියේය. එවිටද මම තිගැසී ඇස් දෙක ඇරියෙමි. මම මේ දෙකේදීම විශාල සතුටක් සුවයක් ලැබුවෙමි. මේ භාවනා දෙකම දින දෙකේදී කරගත් දෙයක් සහ සිදු දෙයක් මෙය හරි වැරදි පෙන්වා දෙන මෙන් ඊට යටහත් පහත් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සක්මන් භාවනාව දෙවැනි දිනේ සක්මන් කරන විට මට වැලි මළුවේ වැලි සියුම්ව පැහැදිලිව කකුලේ විලුඹේ සිට ඇඟිලි තුඩු දක්වා දැනුණා. ටික වේලාවක් යන විට පොළවේ තෙත ගතිය දැනුණා. ඒ ටික වේලාවක්ද කිසි දෙයක් නොදෙනී යටිපතුල් දෙක ලෑල්ලක් වගේ දැනුණා. පසුව සවස උඩ මළුවේ ලනුපැදුරේ සක්මන් කරන විට පළමුව ගොරෝසුවට දැනුණා. ටික වේලාවකින් යටිපතුල් දැවිල්ලක් ගත්තා. මම ඒ මෙනෙහි කර දැවිල්ලක් දැවිල්ලක් කියා ටික වේලාවකින් යටිපතුල් හිරිවැටි යටිපතුල් වල මඩ තැවරුණා වගේ දැනුණා. මම කකුල් ඔසවා බැලුවා. කිසිම දෙයක් නැහැ. පසුවම මම වාඩි වුණා. කකුල් දෙකේ හිරි ඇරෙනතුරු මෙනෙහි කරා. මෙනෙහි කරනකොට මම දුටුවා දෙපය නිල් වෙලා නියපොතු සුදු වෙලා මෙයට හේතු පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. ඒ තා ටිකක් වෙලා හිටෙනම් මැරෙනවා. අර කිරි කිරි කිරියාමේද මොකද ආත්මරණේ හත්ම හත්පන. කකුල් දෙකයි ඔළුවයි සීතල වුණා නම් මැරිලා වොන් සෙල්ලන්නේ නැහැ. ඉතින් මේ මනුස්සයා ගෑනිට බයිනෝ අඬපන් යකෝ දැන් මම මැරිලා උඹට තේරෙන්නේ නැද්ද මෙලා අඬන්න ඕනේ නේ මම කකුල් දෙක සෙන් සීතල වෙලා ඔළුව සීතල වෙලා. ඉතින් ගෑණි අඬන්නේ නැහැ. අපිටත් කියන්නේ අඬන්න කියලා. කකුල් දෙක සීතල වෙලා අඬන්න අපිට ප්‍රශ්නයක් නැහැ මරුණා කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මුල් ටිකට ගියොත් අවධානය ඒකේ පේනවා. ආනපාන බලනකොට ඒක සිවුම් වෙන හැටි. පිම්බි මැකිලින් බලනකොට ඒක සිවුම් වෙන හැටි. ඔන්න වගේ කොයි වෙලාවක හරි අපිට දැනගන්න ඕන තරමුණු සිවුම් වෙනවත් එක්කම ගැසිල්ලක් එනවා. ඒක කරන දෙයක් නෙවෙයි. කෙරෙන දෙයක්. එතකොට මේ සිවුම් භාවයේ දකින්න ගමන් ඉරියව්ව පවත්වනයි කියන එක මා සූර ක්‍රියාවක්. දෙක ওই විදිහට සතියේ ගෙවෙන හැටි බලන්න පුළුවන් නේද? මම ඉස්සෙල්ල එක්කනට කිව්වාගේ. මේ තිබුණු සතිය දැන් නිතිලා යන. ඒක දිහා බලන්න පුළුවන් නම් මාසූර වීර ධීර ක්‍රියාවක්. තමා විසින් ඇති කරන ලද සතියෙම අනිත්‍ය බව තේරුම් ගන්න. මුදී සාති බඳගෙන අඬන්න දෙයක් නැහැ. හරියට ඉතා මතු කරගත්ත අරමුණ ගෙවෙන හැටි තියා බලනවා. තමන් ඇති කරගන්න සතියක් කියනකොට පොඩි හැලහැප්පීමක් එනවා, තෙගැස්මක් එනවා. ඉතින් සතිය කියන්නේ නිත්‍ය සුඛ සුබ දෙයක් නෙවෙයිනේ. ඒ නිසා හැම දෙයකම ඔය ගෙවෙන හැටි බලන්න එකම රසයයි තියෙන්නේ. ඉතින් එතකොට ඔය ටික ටික මැරෙන්න පටන් ගන්නවා. කකුල් නිල් පාට වෙනවා, නියපොතු සුදු පාට වෙනවා. තව ඩිංගිත්තක් වෙලා හිටියානම් ඕන්න කෙලවරක් කරගන්න තිබ්බ වැඩේ. අපි යනවා ඊගා ප්‍රශ්න. තේරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මේ අද උදේ පරියංක භාවනා වார்த்தාවයි. මූල කර්මස්ථානයේ ආස්වාස ප්‍රස්වාසයේ මේ දැනුනේ උඩුතොල මතය. මේ දැකපු ආකාරය. පරයන්කේ වාඩි වී මුළු කය මුළු මුල සිට අගතේ ක්‍රමානුකූලව සැහැල්ලු කරමි. පීඩන හෝ අපහසුතා දැනුණු සියල්ල එක එක ලිහිල් කර සැහැල්ලු කර මම දැන් මෙතනයි කියා සිටින්. දෙවැනි හුස්මෙන් මගේ සිත ඉබේම ආස්වාස ප්‍රස්වාසයට යොමු විය. ආස්වාසයේ සිහිල් බවද ප්‍රස්වාසයේ යම්තම් උණුසුම් බවද දැනුනි. මුල් ආස්වාස ප්‍රස්වාසයේ හුස්ම රැලි පහ පැහැදිලිව ශක්තිමත්ව දැනුනි. සනීපවක් දැනුනි. හයවැනි රැල්ල වේගයෙන් තදින් ඉබේ ඇතුළට ගත්ෙමි. යටිහිතේ සිතුවිලි මතුවිය. සිතුවිලි කුමක්දැයි කිය නොහැක. නමුත් සිත වේගයෙන් ක්‍රියාවන බව දැනුනි. සතිය ආපසු ආස්වාස ප්‍රස්වාසයට ගෙනාවෙමි. සතිය හුස්ම රැල්ලක් සිතුවිල්ලත් අතර එසේ මෙසේ මාරුවන බව දැක්කෙමි. සමහර විට සතිය ඉබේම ආපසු හුස්ම රැල්ලට ආවේය. සමහර විට සතිය මූල කර්මස්ථානයෙන් පිට වී ගිය බව දැනුණා. විට ඒ ආපසු හුස්ම රැල්ලට ආවේය. මුලින් සතියේ හුස්ම රැලි පහක් සිතුවිලි වලට ගිය නමුත් භාවනාව අග වෙනකොට හුස්ම රැලි 15ක් එක දිගට කරගෙන යා හැකි විය. සක්මන් භාවනාව බෝමළුවේ සක්මන් මළුවේ මුලට ගොස් ඒ දිහා බලා හිතටගෙන මුළු ශරීරය සැහැල්ලු කරේය. මම වම දකුණ වම දකුණ සතියෙන් සක්මන පටන් ගත්තෙමි. වැලිවල සියුම් සනීප තෙත් ගතිය යටිපතුල් වලට දැනුනි. සෙමින් සක්මන් කර මළුවේ අගට ගොස් සෙමින් හැරුණෙමි. විලුඹ එකතැන වැලිත් සමග ගැටුණු විට හැරෙන විට දැනුනි. වෙනත් අරමුණ සක්මණේ මුල සිට පියවර 10ක් පමණගත් පසු යටිසිතේ නාදයක් පියවර රිද්මයට යනවා වැටහුණේය. සක්මණට හුරු විට එහි වේගය පුරුදු පරිදි වැඩි විය. මෙයත් සමගම තාලයේ රිද්මේ යටිසිතේ වේගයද එසේම වැඩි විය. මළුවේ අගට ගොස් නතර වී හැරෙන්නට හැරෙන විට තාලයේ රිද්මය රුධිරයේ ලේ ගමනේ වේගයට වෙනස් විය. ආපසු ඉදිරියට සක්මන් කර විට එයද එම වේගයට වෙනස් විය. එම නාදයේද වම දකුණ දිසාද මාර්ගෙන් මාරුවට සිත ඉබේම යොමු වේය. පරීක්ෂණයක් ලෙස තාලය පාලනය කර හැකිද කියා බැලිය යුතුයි සිතා වම දකුණ එක සිට ගණන් කරාය. මෙසේ පියවර 310ක් වම දකුණ ගණන් කරගත් පසු ගණන් කිරීම අතහැර වම දකුණ ස්වාභාවිකව මාරු වෙන බවද ශරීරයේ සැහැල්ලු බවද බර පාදයෙන් පාදයට මාරු වෙන බවද මුළු ශරීරයේ ඉදිරියට යන බවද දැනුනේය. පැයක් පමණ මිසෙසක් මන් කෙලෙමි. අවසානයේදී අවට කැලේ ගස් කොළන් උණුසුම් ආවේ. සනීපයේද සුළඟේ සිසිලද භුක්ති විඳ ආපසු මධ්‍යස්ථානයට පැමිණීමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබේවා. උතුම් ප්‍රාර්ථනා සියල්ල ඉෂ්ට වේවා. මේ මාත්මයේම නිවන් සුවය ලැබේවා. තෙරුවන් සරණයි. මේකෙත් විස්තර කරනවා මූල කර්මස්ථානයට යනවා හිතවිලි වලට යනවා දෙකම සතියෙන් කෙරෙන. ඒක අනිකේ වටේ පොඩ්ඩක් ඉස්සරලා තිනවා හිතවිලි තියෙන කොට සතියෙන් ඉන්න බව දන්න. ආයේ ඉතිරිලෙන්ද ආනපානට එනවා ඒ සතියෙන් සිද්ධ වෙන නිසා අරමුණෝ ඒ විදිහට මාරු කරාට සතිය කැඩෙන්නේ නැහැ කියන විශ්වාසය කවදද අපිට ඇති වෙන්නේ අපි හිතවිල කාපුවන් සතිය කැඩනවා කියලා ඉෂාතමෙන් අඬන්න පටන් අරගත්තොත් කවදාවත් සතිය වැඩෙන්නේ නැහැ ඒ නිසා හිත පිට ගියාට අපව අරමුණට ඇදලා ගන්න හදන්න එපා හැක නැත්තම් උහේ යන්න හරි බලන්න මේ චේදී සතිය ඉන්න පුළුවන්ද කියලා එතකොට ඒක විශාල දියුණුවක් ආය නැවත අරමුණටම ඇදලා ගන්න එපා ඇදලා ගන්න සැකනම් අපි මේ භාවනාව වැඩින්නේ නැති අපි කොච්චර බුද්ධාංකාරුණත් අපි පුදුම සැකයකින් ජීවත් වෙනවා. ධර්ම විශ්වාස නැහැ. බුදුන් විශ්වාස නැහැ. සංඝයා විශ්වාස නැහැ. සීල විශ්වාස නැහැ. විශ්වාස නම් ඔය යන්නන එකයි තියෙන්නේ. පිළ බලන්න මොකුත් වෙන්නේ නැහැ. ගිහිල්ලා ආපහු කරගිලා එනවා. යන්නෙත් අපි කිව්වට නෙවෙයි, එන්නෙත් අපි කිව්වට නෙවෙයි. මොකටදයි මේකට හිත කරදර ගන්නෙ? මොකටද මේකට ආතතිගත වෙන්නේ? උදේ බලාගෙන ඉන්න ඔය භාවනා කරපු එක කවදාවත් අහක යන්නේ නැහැ. සංසාරේටම අහක යන්නේ නැහැ. පිට ගියාට හිත ආපහු එනවා. අන්නේ පිට ගිය හිත නැවත අරමුණට එන හැටි ආස්වාද ප්‍රසවාසයේ එන හැටි පිළිබඳ විතරක් ලියනවා නම් ඒක තමයි හොඳම කර්මස්ථාන වාර්තාව. ඔය අනම්මනම් ඔක්කොම වටපිස්සෙව වැඩක් නැහැ. පිට ගිය හිත නැවත ආනපනට එන එක හොඳට අත්දකින්න අත්දකලා රචනෙට ඇතුල් කරන්න. එහෙමනම් කමඨාන සුද්ධ වෙනවා නිකන්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාවේදීත් අනිත් වේලාවල එහා මෙහා යාමේදීත් දෙපයට සිත යොමු කර සක්මන් කරමි. ටික වේලාවකින් නිතින්ම සක්මන් කළ හැක. මෙනෙහි නොකරමි. සිතුවිලි ඊටමත් අඩුයි. එදිනෙදා ඇවිදීමේදී මෙසේ සක්මන් කිරීමෙන් විඩාවක් නොදෙනි. කරන වැඩයේද පහසිය. තව දුරටත් කළ යුත්තේ කුමක්දයි පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට ඔබ වහන්සේ කරන ධර්ම සේවයට යම් ප්‍රමාණයක් කිරීමට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා. මේ වගේ කකුල් දෙකේ පතුලේ හිත තියාන රක්ම මලුවක් කෙරුවත් කොහෙ ගියත් ඇවිදින බව දැනගන්න පුළුවන් නම් ජීවිතේ පුරාවට අතුල්පතුල් දෙකේම හිත තියාගෙන ඉන්න මොන්න වැඩක් කරත් විවේක වෙහෙස වෙන්නේ නැහැ. බොරුව තන්නේ පචයක් ඔය කතා කරන්නේ මේ মালටි ටාස්කින් කරනවා වැඩ ගොඩක් කරනවා කියලා තම්බීකට ගණන් ගන්න දෙයක් නැහැ. කරන දේ අතුල්ලොටයි පතුල්ලොටයි හිත තියාන කරන්න කවදාකවත් මහන්සියක් වෙන්නේ නැහැ. එහෙමනම් කොහොමද බුදුරජාණන්සේ දවසට පැය 18ක් ගන්න වැඩ කළා අවුරුදු 45ක් කවදාක සරප දෙයක් පාවිච්චි කළා නැහැ. කොහොම හිටියේ? මේ කොරණ මගුලන්නේ බුබ්බඩියෝ කම්මැලියෝ බත් බූසෝ කරනට වැඩිය චරිචුරු ගන්න. චරිචුරු කරන්නේ මොකද මේ සතියෙන් නෙවෙයි ඉන්නේ. සතියෙන් ඉන්නවනම් දුවන වාහනේ බැටරි charge කරන්න ඕනේ නැහැ. බැටරි charge වෙනවා. ඒ නිසා අකුල් දෙකේ විතර නෙවෙයි අතුල් අතුල් දෙකටත් හිත දාලා කරන ඕන දෙයක් හිතින් කරන්න. කවදාකවත් වෙහසක් වෙන්නේ නැහැ. පුදුම විශ්වාමයක් තියෙනවා, පුදුම විවේකයක් තියෙනවා, පුදුම උදකලාවක් තියෙනවා. ඒක තමයි අපිට ලැබිලා තියෙන මානව අයිතිවාසිකම. ඉතින් අපි අනුන්ගේ වැඩ කරලා, අනුන්ගේ හරක් බලලා අතපාට වෙහෙසයි, ටෙන්ෂන්, ෆ්‍රස්ට්‍රේෂන්, පැනික්, ડિප්‍රෙෂන් බයිලා. ඔය කියලා දෙනේ උන්ටත් පිස්සු. ඔයාට වෙච්ච උන්ටත් පිස්සු. ඒ මොකද මේ සතිය කියන මේ සරල කාරණාව දන්නේ නැහැ. ඒ නිසා කකුල් දෙකට දැම්ම නම් හිත අත් දෙකටත් දාන්න දාලා මේ සාසලේ තියෙන සියලු කටයුතු කරන්න මොකක්වත් වෙන්නේ නැහැ. අන්තිමට මට කියනවා සියලු කටයුතු කරන්න කොහේ යන ශක්තියක් ලැබේවාද මොකද්ද කියලා ලියලා තියෙනවා. මොකද්ද කියලා තියෙන්නේ? ශක්තිය දැහිදේ. ඒ කොහෙද යන එකක් හම්බේවා කියලා ලියලා තියෙනවා. කොහෙවත් දෙන්නේ තොපි කරපියව. ඔය කරන්නේ උන්ට මම කියන්නේ කරපියව මේ සාසලේ වැඩ කරපියව. මොකද්ද ඊයේ මොකද්ද ගුණවරපැක් කිව්වේ ලියලා තියෙන වෙන එකක්. ඔබ වහන්සේට ධර්ම ශ්‍රේණිය හා ධර්ම ප්‍රචාරය කිරීමට සියලු ඔය ඒකට කිව්වේ මොකද්ද කොහෙද යන ශක්තියක් ලැබේවා කියලා කිව්වේ. කොහෙද යන ශක්තිය නැහැ ඕගොල්ලෝ වැඩ කරුවොත් විතරයි මේකේ හරියන්නේ. એટલે උන්තර භාවනා කරලා හොන්දට වැඩ කරමු. එතකොට මට ගලිය ගා ගා වැඩ ගන්න පුළුවන්. මටම වැඩ කරන්න කියන්න එන්න එපා. කියන්නේ ලියලා තියෙන එක හරියට කියවන්න බෑනේ. හරි අපි යනවා ඊගා ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංකේදී මම දැන් මෙතන ලෙස සතිමත් වීමි. එවිට උදරයේ ඉහළ පිම්බීම හැකිලිම ප්‍රකට වුනි. එවිට එයට සතිමත් වීමි. ඒ නොදෙනී යමින් Papuwe මැද ආස්වාස ප්‍රස්වාසය ප්‍රකට වුනි. ආස්වාසයේ සීතල කරමින් යන අයුරුද ප්‍රස්වාසයේ ඊට උණුසුම්ව යන අයුරුද අද්දුතු වෙමි. මෙසේ විනාඩි 5ක් 10ක් පමණ සතිමත් වන විට එම ස්පර්ශ ලක්ෂය වෙනස් වී උගුර මැදට එතනින් වම් නාස්කුහරේ ස්වල්පයක් ඇතුළට ඇතුල් තැනකට පැමිණ එතන ස්ථීරව පිහිටයි. එතෙන් සිට ආනාපානයේ සියුම් වීම ආරම්භේ. මෙම ක්‍රමික සිදුවීම නැවත නැවත සියලු පරයන්කවල සිදුවුනි. පරයන්ක කාලය විනාඩි 45ක් පැයක් පමණ පහසුවෙන් සතිමත්ව සැහැල්ලුවෙන් ගත වේ. නමුත් දැන් කයට සතිමත් වන විට සිත එතරම් පිට නොවන නමුත් ආනාපානයේ පපුවේ උගුරේ ප්‍රකට නොවේ. නාස්පුඩුව ඇතුළත ඇත්තෙත් නැති නැත්තෙත් නැති ආකාරයට යම්තම් දැනේ. ආනාපානයේ වෙන්කොට හඳුනාගත නොහැකි අතර අරමුණු ඇති නැති ස්වභාවයක් තුල පහසුවෙන් පැයක් පමණ සැහැල්ලුවෙන් තීන මිද්දෙන් තොරව සතිමත් වෙමි. නමුත් විචිකිච්ඡාව ඇති වී වැඩෙන බැවින් එය දුරු කිරීමට උපදෙස් පතිමි. මෙම කරගෙන යන ක්‍රමයේ හරිද යන සැකය ඇත. සක්මන් භාවනාව වම දකුණ ලෙසද ඔසවනවා, තබනවා ලෙසද පහසුවෙන් කරගෙන යමි. යටිපතුලේ ලනුපැදුර වදින තැන්වල තද ගති, දැවිල් ඇතිවෙන හැටි, සියල්ල මොලොක්ව පවතින හැටි, විලුඹේ සිට මහපට ඇඟිල්ලතෙක් පොළොවට තදවන තැන්වල රේඛාව වම් කකුලේ එක් ආකාරයකටත් දකුණු කකුලේ තවත් රේඛාවක් දිගේ බල සම්ප්‍රේෂණය වීමත් නිරීක්ෂණය කෙලෙමි. එදිනෙදා කටයුතු වල නිහඬව සතිමත්ව බොහෝ විට කටයුතු කරමි. සිත පිට ගොස් නැවත පැමිණීම මෙසේ නිරීක්ෂණය කෙලෙමි. නැවත මූල කර්මස්ථානයේට සිත පැමිණෙන විට හරියට වතුර භාජනයකට වැටී තිබෙන ඡායාව සුළඟින් දෙතුන් වරක් කම්පා වී සෙලවි ඉන්පසු නොසෙල්වි පවතින අයරින් මූල කර්මස්ථානයේ චිත්ත රූපයක්සේ සෙලවෙමින් කම්පණය වෙමින් දෙතුන් වරක් එක උඩ එක පහළ වී ඉන්පසු ස්ථාවරව පවතී මූල කර්මස්ථානයේ මෙසේ මතුවන විට සිතෙන්ම සකස් කරන දෙයක් බව පෙනුනද ස්ථාවර වූ පසු හැබෑවටම ඇති දෙයක් නිරීක්ෂණය කරන බව හැඟේ සිත මනාව සතිමත් ඇති විට පමණක් මෙය පෙනේ. නැත්තම් එතන යම් දුරකට අසතිමත් බවක් ඇත. වරහන් ඇතුලේ මුලා වෙන ස්වභාවයක්. ඔබ වහන්සේට සියලු යහපත සැනසෙල්ල උදා වේවා. තෙරුවන් සරණයි. විශේෂයෙන්ම පිටගේ හිත නැවත අරමුණට එන හැටි බැලුවොත් මේ හොඳ උපමාවක් දීලා තියෙන්නේ. කඩපතකින් විශේෂයෙන්ම කඩපතේ වතුරකින් මුණ දිහා බලනකොට ඒ වතුර හෙල්ලෙන්නේ නැත්නම් මූණ හොඳට පේනවා. වතුර හෙල්ලුනොත් මූණේ ඡායාව ඇද වුණාට නැති වෙන්නේ නැහැ. ආය කරබනිනකොට ආය ඡායාව පේනවා. ඉතින් වගේ අපි දවස පුරාම සතියෙන් ඉන්නේ අපි දන්නේ නැහැ. මැරෙන්න ගානව සතිය නැහැ කියලා සතිය නැති එක චිත්තක්ෂණයක් ඉඳන් ජීවිතේ. සර්වඥාන්සේ සඳහන් කළ තියෙනවා සතාධිපතිය සබ්බේ ධම්මාගේ. අපි කරන හැම වැඩකම සතිය තියෙනවා. අපි මේ නෑ කියලා පුරුදු වෙච්ච නිසා නෑ කියලා චෝදනා කරන නිසා සතිය නෑ කියලා අඬවෝ ගෑවට තියෙනවා කියලා බැලුවොත් තියෙනවා. නැහැ කියලා බැලුවොත් නැහැ. ඒ නිසා කාලකන්ණියෙකුට කවදාවත් සතුටුමත් වෙන්න බෑ. ඒක බලන්නෙම නැහැ කියලා. දැන් මේක තියෙනවාමයි කියලා බැලුවොත් තියෙනවා. ඉතින් ඒක ජීවිතයක් ඇතුළත කරන්න පුළුවන්ද පරියන්කක් ඇතුළත කරන්න පුළුවන්ද සක්මනක් ඇතුළත කරන්න පුළුවන්ද කියන වෙනම දෙයක්. නමුත් අපේ ඒ ප්‍රභවයේ තියෙන අපේ ඒ භව සම්පත්තිය හැම කෙනා ගාවම තියෙනවා. අපි අපි ඒකට අපි සිංහලෙන් ගන්න ජීවිතේ මල් විහිම්පල්. හැම වෙලාවෙම කියන මට සතිය නෑනේ සතිය කැස්ස නිසා කරනවා සතිය වැස්ස නිසා කරනවා සතිය මැස්සෙක් නිසා කරනවා කියලා අයියෝ චෝදනාපත් මැස්සෙකුට පුළුවන් ද සතිය කඩන්න වැස්සෙකුට පුළුවන් ද වතුරේ ඡායාව වෙන ගතිය නැති කරන්න කැස්සකට පුළුවන් ද වතුරේ ඡායාව වෙන ගතිය නැති කරන්න කරන්න බෑ ඒ නිසා හැකි සංඥාවෙන් කරන්න තුන්වෙනි දවසේනේ තව දවස් 3-4 යනකොට අපි කියයි ඕන කෙනෙකුට පුළුවන් නම් කඩපන් කඩන්න බෑ අපි යනවා ඉස්සරහට. තෙරුවන් සරණයි ගෞරවනීය හිමිපාණන් වහන්ස. මම විසින් කරන ලද සක්මන් භාවනාව සහ පරයන්ක භාවනාවේදී නිරීක්ෂණයට ලක් වූ සංක්ෂිප්ත වார்த்தාවක් ඔබ වහන්සේට ඉදිරිපත් කිරීමට අවසර දෙනෙමින් දෙපා නැමෙද අවසර පතමි. කොළ කීයක් තියනවද? කොළ කීයක් ලියලා තියනවද? කොළයක්. ආ එහෙනම් සංක්ෂිප්තයි. නැත්තම් සංක්ෂිප්ත කියලා පටන් ගත්තොත් කොළ තුනක්වත් කියවුවා. භයානක වචනයක් ඔය සංක්ෂිප්ත කියන්නේ. සක්මන් භාවනාව. සක්මන් භාවනාව සඳහා වැලි මළුව ලනුපැදුර සහ ටයිල් පොළව යොදා ගතිමි. මෙම සක්මන් මම සක්මන් කිරීමේදී පාදයේ එසවීම ඉදිරියට ගෙන යාම සහ තැබීම යන අවස්ථා නිරීක්ෂණය කෙරිණ. පොළවේ පතිත තිබූ পায় එසවීමට හා ඉදිරියට යැවීම යන අවස්ථාවල කිසිදු ස්පර්ශයක් ඇති නොවිය. පය පොළවේ තැබීමේදී ලනුපැදුරේ මුල් අවස්ථාවේදී රළු ගතියද පසුව මොළොක් ගතියක්ද දැනුනි. වැලි පොළවේ පාදයේ ස්පර්ශ වෙත්ම එහි තෙත් ගතියද සමහර ස්ථානවල වියලි ගතියද ගල් කැට සහ තරමක් ලොකු වැලි කැටද ස්පර්ශ විනි. එහිදී තද සහ රළු ගතියක් දැනුනි. ටයිල් පොළවේ පාදයේ ස්පර්ශ වෙත්ම එහි මුදු බව ලෙසත් මුදු බවත් සුමුදු ගතියක් දැනින. වඩාත් සතිමත්ව බැලීමේදී පොළවේ තැබූ පය එසවීමේදී සහ තිබූ ස්පර්ශය නැති වී නැවීමේදී නැවිත ආවේ. මේ සෑම අවස්ථාවකම මනිස්කාරය කළ අතර ඇති වී නැති වී යන බව වැටහුණි. සක්මන් සක්මන පමණක් නොව අනෙකු ශාරීරික ක්‍රියා කිරීමේදීද ආරම්භය සහ කරගෙන යාමත් එහි අවසානයත් නිරීක්ෂණය විය. පරයන්ක භාවනාව සතිමත්ව පරියංකව පරියංකයේ මුළු කයට අරමුණු කළෙමි. මුලදී ආස්වාස ප්‍රස්වාසයේ දැනිනි. සතිමත් වීමි. එවිට නාස් සිදුරු දෙකින්ම ආස්වාසය වූ දැනින. ප්‍රස්වාසය ගැනද සතිමත් වීමි. එවිට ප්‍රස්වාසයේ ඊටමත් සුළුෙන් සිදුවන බව දැනිනි. මෙලෙස කිරීමේදී ආස්වාස ප්‍රස්වාස ක්‍රමයෙන් සිහින් වී නොදෙනී ගියේය. මුළු කයම අරමුණු කළෙමි. උදරය ක්‍රමයෙන් උස් පහත් වන බව දැනුනි. ඊටමත් සුළු වේලාවකදී මුළු කයම නිශ්චල විය. කිසිවක් නොදැනෙන තත්යකටපත් විනි. හිස විතින් විට ඉදිරියට නැමෙන බව පහත් වන බව දැනින. පරයන්ක කාලයේ අවසානයේ වන තුරුම මෙම தත්ත්වයේ පැවතුනි. ගෞරවනීය හිමිපාණන් වහන්සේ දිනපතා අපගේ කමඨහන් සුද්ධ කරමින් සුත අනුග්‍රහය සඳහා අවස්ථානු අවස්ථාවෝචිත ධර්ම දේශනායක් දේශනයක් පවත්වමින් අපව දිරිමත් කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බවත් පතන්නා වූ යම් බෝධියක් තිබේ නම් එයද සිතූ පරිදි සුඛ පටිපදාවෙන් අවබෝධ වේවා. මේක එක ලස්සනට ලියලා තියෙනවා පය ඔසවනකොට අර පයේ තිබුණු තද ගතිය නැති වෙන හැටි වැටෙනවා. පොළොවත් එක්ක ස්පර්ශ නැති වෙන ආයතිය නැති වැටෙනවා. මෙන්න මේ වගේ බලන්න කයෙන් හිත තියාගෙන කයෙන් හිත පිට යන හැටි, කය නොදෙනී යන හැටි, ආස්වාස ප්‍රසවාස ගිවෙන හැටි, ස්පර්ශේ නැති වෙලා යන හැටි ඒක බැලුවනම් ඕක තමයි භාවනා ඉහෙළම ඉනිපෙත්ත. කකුල ඔස්සනකොට අර පොළවේ තියෙන ගතිය නොදෙනී යන. ආයෙ තියෙනකොට දැනෙන. ආයෙ නැති වෙන. දැනෙන හා සමාන වාර ගණක් නැතිවීම සිද්ධ වෙනවා. මේ නැතිවීමට බය නිසා තමයි අපි සංසාරේ අපරාධේ මාර්ගාක්ෂික වෙන්නේ. නැති වෙන හැටි පොඩ්ඩක් බලන්න. ඒක කරන්න බෑ සතිමත් තියා සතිය උග්‍ර සතියක් තියෙන්න ඕනේ. මේ වරදින හැටි දකින්න. අතපසු වෙන හැටි දකින්න. අසතිමත් වෙන හැටි දකින්න. හිත පිට යන හැටි දකින්න. අරමුණ ඉවර වෙන හැටි දකින්න. බලනකොට තේ ලෝකේ තියෙන හරියක් තියන්නේ දුක දුක ගෙවෙනවා දකින්නවා කියන එක සැපක්. තීනාරියක් තියෙන දුක දුක ගෙවෙනවා දකින්න පුළුවන් නම් සැපක්. ඉතින් අපි දුක හට ගන්නවා බලනවා ගෙවෙන හැටි දකින්නේ මේක එක තැනක පෙන්නනවා දුක পায় තැබීම වශයෙන් පේනකොට পায় තැබීම পায় ඔසවනකොට නොදිනිය යන හැටි දකින්න පුදුමාකාර නිවනක් අපේ අස්පනා අපිට තියෙන. ඒකම පුරුදුකරනද නොකානොබි කිරුව පාඩුවේ. මොනම දෙයක්වත් නොකර මේ ගෙවෙන හැටි බලනද පුදුමාකාර ශක්තියක් එන්න පටන් ගන්නවා. ඒ නිසා වාර්තා කිරීම හොඳයි සංක්ෂිප්ත වුණාට දැවැන්ට දවතත් পায় ඔසවන ඔසවන වාරේ අර තිබිච්ච දැනීම නොදෙනිය නැහැටි. තිබුණු සතිය කැඩෙනා වගේ පේන හැටි. කයේ තියෙන සතිය නොදෙනිය නැහැටි. ආශ්‍රද ප්‍රසවාසයේ නොදෙනිය නැහැටි. බලාගෙන ඉන්න හැම සද්දයක්ම නොදෙනිය නැතනක් හැම වේදනාවක් නොදෙනිය නැතන. හැම ආශ්‍රද ප්‍රසවාසයක් අන්න ඒකට ගියා නම් ඒකට තමයි Nirodha Satti කියලා කියන්නේ. ගෙවෙන හැටි දකිනවා, ක්ෂය වෙන හැටි දකින එක බහනා ඉහෙළම ඉනිපෙත්ත. ඒක වෙනකොට ප්‍රෙෂර් එක නැග්ගේ නැත්තම් පුදුමයි. ටෙන්ෂන් ආවේ නැත්තම් පුදුමයි. ගිඩිනස් ආවේ නැත්තම් පුදුමයි. ඒකයි පුරුදු කරන්නේ. අතිගෞරවනීය පූජනීය නායක ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව පුහුණුව ලැබූ යෝගාවචරයෙක්මි. මාහට පූර්වක්‍ෘතිය නිමා වන විට සිත ඒකාග්‍ර වේ. ඉන්පසු මා කළ යුත්ත කුමක්දයි නොදැන සිටීමි. ඔබ වහන්සේ පෙන්වා දුන් මඟ පෙන්වීම හා උපදෙස් අනුව සිත කයෙහි පිහිටුවා ඒ කෙරෙහි විමසිලිමත්ව ඌයෙමි. එවිට ශරීරෙහි නොහෙක් ස්ථානවල කැසිලි ස්වභාවයක් ඇතිවිය. එම කැසිලි වේදනා ස්වභාවයක් ඇති වෙමින් නැති වෙමින් ක්‍රමයෙන් නැවත හට ගනිමින් විනාශ වෙමින් නැත්තටම නැති වී යන ආකාරයේ දෙස විමසිල්ලෙන් බලා සිටීමි. ඉන් විනාඩි 5ක් පමණ පසු නැවත වෙන වෙන ස්ථානවලින් කැසිලි ස්වභාවයේ හටගැනිනි. මේ ආකාරයෙන් පැයක කාලය ගත වී තිබුණි. ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාව පුහුණු කර තිබුණේ නැත. ඔබ වහන්සේගේ මඟ පෙන්වීම යටතේ පුහුණු යෙමි. ටයිල් පොළව මත, ලනුපැදුර මත, කොන්ක්‍රීට් පාර මත හා සක්මන් මළුවේදී විලුඹට යටිපතුලට සහ ඇඟිලි අග යන ස්ථානයට දැනෙන වෙනස වටහා ගතිමි. ඒ අතර ශ්‍රණයක් නැගී එන සිතුවිලි නිරීක්ෂණය කළෙමි. ෂණයෙන් මතුවෙන සිතුවිලි වහා නැතිව යයි. නමුත් අරමුණු අත් නොහැරම සිටිමි. අරමුණට බාධාාවක් නොවේ. ඒවා සෙමනන ලක්ෂේ ඇති වෙලා නැති වෙලා යයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම නිවසේදීද ජීවත් වන්නේ බෝඩින් කාරියක් වගේ. මම තනියම විසීමට ඉතා ප්‍රිය වෙමි. එම නිසා ඥාතින් එන විට අකමැති වුවත් ඉක්මනට පිටත් කර ඇරීමට කටයුතු යොදමි. ඉන්පසු එහෙම කරන්න එපා. මේ අර වගේ කෙනෙක් කවුද දන්නේ මේ අයෝ නෑ දෑයෝ අයියෝ නෑ දෑයෝ. නෑ බෑ කියනවනම් කවුරු නෑ යා තමයි. එහෙම ආවම එලවන්න හොඳ නෑ ග්‍රීන් ටී ටිකක් දීලා තේ ටිකක් දීලා ඉපා යන්න අනේ ඉන්න ඇගේ ඇලි ඇලි ඇලි ඇලි පවසයි කියලා එල්ලිලාමයි ඉන්න තියෙන අයොත් එක්ක මම කරන්නේ ඒකමයි කියෝ කියෝ මම අරවා කිව්වයි කියලා ගණන් ගන්න එපා. ඉන්පසු මගේ පෞද්ගලික වැඩ කටයුතු කර ගැනීමේදී වරායන් ඇතුළේ හිස පීරීම, දත් මැදීම, වෙදි සේදීම, තරප්පු පෙළ නගින බහින වාරයකදී පාසා ඒ දෙස මනසින් බලමින් ඒ කෙරෙහි සිහිය පවත්තුමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ මේ පිළිවෙතෙහි යම් දොසක් ඇතනම් මා කෙරෙහි අනුකම්පා කර මග නොමග පහදා දෙන මෙන් කරුණාපූර්වකව ඉල්ලා සිටිමි. මේ කියලා තියෙනවා කයේ නලියන ගතිය එක වෙලාවකට නැති වෙනවා. ඒක තමයි මේ හැවිලා ඉගෙන ගත්ත දේ. ඉතින් ඔක භාවනා නොකරත් නැති වෙනවා මරණ ගම. ප්‍රශ්නේ තියෙනාට මරණට පස්සේ ඔක බලා ගන්න කවුරක්වත් නැති එක. දැන් ජීවත් වෙද්දිම නිවන දකින්නයි කියන්නේ නැති වෙනවා ජීවත් වෙද්දි දකින්නවා. ජීවත් වෙද්දි දකින්නවා ජීවිතේ මැරිලා. මොකක්වත් නැහැ. ඔච්චරයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඔච්චරයි ධර්මය කියන්නේ මේ ජීවිතයේදීම නිවන් දකින්න කියන්නේ ඕකට. නිසන්වනේ ප්‍රධානම පාඩේ in this life itself මේ ජීවිතේදීම දකින්න මලකුණා ඌට මේ අපනෝල් දාන්නවක්වත් බය වෙන්නවක්වත් කලු කුමාර දෘෂ්ටි කියන්නවක මොකක්වත් ඕනේ ඌ නැති වෙන හැටි බලන්නකො එක වේදනාවක් නැති හැටි බලන්න අන්තිමට බලන්න පුළුවන් ඇඟම නැහැ දැන් ලෙඩේ ලෙඩා මලේ දැන් තමම අනිච්චාත සංකාරා උපාද වය ධම්මිනෝ පච්චිත්වා නිරුජ්ජanti තේ සංූප සමෝ සුකෝ කියලා මරණුසුති කරනවා. ෆොයි නාගේ තියෙන ඔක්කොම හැඳි ඇවිලා යනවා හිටන්නේ. දැන් ඒක උඩින් බලන්න කවුරුත් නැති එකයි ප්‍රශ්නේ. මේ ජීවත් වෙද්දී මේක වෙලා බැලුවා නම් අන්න බුදුන් අන්න ධර්මේ. ඒ නිසා පොඩ්ඩක් හොඳට කය දීලා බලන්න ඕක නල්ල නලිය නලිය නලිය නලිය ඕක නැති වෙනවා. ඒ ප්‍රශ්නේ අප වෙනවා. අන්නේ මැරෙන හැටි බලන්න පුළුවන් නම් ඕකයි ජීවිතේදීම මේ ජීවිතේදීම නිවන් දකින්නවා කියන්නේ ඕක දකින්න. ඒක නිකන් ඕනියම් කරලා නෙවෙයි ස්වභාවය. නැවත නැවතත් මැරෙන්න ලැබේවා අපි යනවා ඊගා ප්‍රශ්නේ. ස්වාමීන් වහන්සේ භාවනාවට අදාළ ප්‍රශ්න අවසන්. බෑ බෑ වගේ වන්න බෑ දැන් වෙලාව ගිහිල්ලා ඉවරයි. අදාළ නැති ප්‍රශ්න මොකටද ඉදිරිපත් කරන්නේ? ඒක දාන්න අන්තිම දවසට ප්‍රශ්න නැති වුණොත් ගන්න. එහෙමයි සම්මාස්. ඒ නිසා අපිට තියෙනවා විනාඩි 55ක් විතර කාලයක් ශක්මණෙන් පස්සේ කොහොම ඉදිරිපත් කරලා තියෙන වාර්තා හොඳයි. අපි දවස් ගාණක් භාවනා කරනකොට ලැබෙන ප්‍රගතියක් පේන්න තියෙනවා. කාටවත් හැකේකුත් නැහැ කරන දේ. ඒක හැමෙන්න ඕනේ. හැබැයි මේක තව මන්දිකම තියෙනවා. ඒ නිසා අපි සමූහයක් වශයෙන් මේ දේම අඛණ්ඩව උදේ පටන් ගත්තාම නිින්දට යනකම් එක දිග්ගටම පවතින දේ පිළිබඳව වාර්තා කරන්න පුරුදු වෙන්න එච්ච ලස්සන රචනයක් මුළු ලෝකෙම නැහැ. ඒක ඇහෙන්න සලස්සන්න අනික් යෝගාවචර. ඒතර බලන්න අපි ඔක්කොම එකයි. එක එක්කත් ඉසර වෙලත් නැහැ, එක එක්කත් පස්ස වෙලා නැහැ. හරීම නියතමානයි. හරීම අහිංසකයි. විචිදේ විච්ච හැටියට ලියන්නේ. ඒකට දවස් 10 භාවනාව ගොඩාක් වැඩ ගන්න පුළුවන්. ඉතින් අපි ඒ නිසා මේ ප්‍රකාශයත් එක්කම ප්‍රශ්න විචාරත් වැඩ පිළිවෙල සටහන් නිමා කරනවා. නැත්නම් නිමාව සටහන් කරනවා. අපි නැවත තුනට රැස් වෙනවා පරියන්ක භාවනාවක්. සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි. සාදු